හොඳයි පින්වත්නි මේ පින්වතුන්ට අද ධර්ම දේශනාව මුල් කරගෙන හෝ තමන්ගේ භාවනා කටයුතු මුල් කරගෙන යම්සි ප්‍රශ්නයක් නැගන් තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. ශ්‍රේරංගගේ දහම් ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන. ඒ ස්වාමීන් වහන්සේ මම දැන් අවුරුදු කීයක් විතර සතිපට්ඨානෙ මරිනකොට දැන් අර උපේක්ෂා වේදනාවේ ඉන්නේ අර ආපහු නැති වෙන්නේ නැතුව හැමතිස්සෙම තියෙන විදිහට එහෙම දැන් ඇවිල්ලා හාමුදුරනේ දැන් අවුරුදු කීපයක් විතර වෙනවා. එතකොට ඊට පස්සේ හාමුදුරනේ දැන් මගේ ශරීරය මත හැමතිස්සෙම දැනෙන්නේ අර නාඩි පැටෙනවා වගේ ගැහෙන පද්ධතියක් විදිහට. එතකොට හාමුදුරනේ දැන් මට මම කලින් සමත භාවනාවක් ගොඩක් කරලා තියෙනවා ආශ්වාස ප්‍රාශ්වාසයත් මට හැම තිස්සෙම දැනෙන හින්දා හාමුදුරනේ දැන් මම රිට්‍රීට් එකට ගියත් ගෙදර හිටියත් අර ඔටෝමැටික් ක්‍රියාවලියක් වගේ පටන් අරන් හැමතිස්සෙම අර ශරීරයට මේ දෙක මුල් වෙලා ශරීරයට හිත ඇදෙන ගතියක් තියෙනවා. ඒ කියන්නේ දැන් ගෙදර ඇවිල්ලා මම විවේක ගන්නකොට උනත් මෙහෙම හුස්ම පෙනිලා හරි ධාතුගුණ දැනිලා හරි එහෙම ශරීරයට ඇද ගන්න ගතියක් තියෙනවා. එතකොට හැමදෙරනේ මං මං හැමදෙරනේ පර්ත් කතා කරන්නේ මම පර්ත් මෑයි රිට්‍රීට් එකටත් ආවා කෙනෙක් පන්සලේ ප්‍රෝග්‍රෑම් එකකටත් ආවා. එතන හැමදෙන්නේ දැන් මම රිට්‍රීට් එකට ගිහිල්ලා ආවට පස්සේ මට තේරුණ දෙයක් තමයි අර අර මුලින්ම අපිට මේ මේ උපේක්ෂා වේදනාව දැනුණා වගේ ඊට වඩා වැඩියෙන් ඒක දැනෙන්න පටන් අරන් තිබ්බා. ඒ කියන්නේ හරි මට ආවට පස්සේ අර නිකන් අතපතක් නැතුව ව්‍යාකූල වගේ එහෙම ස්වරූපයක් දැනෙන්න පටන් ගත්තා. එතකොට හාමුදුරනේ ඒ කියන්නේ දැන් අපිට මුලින්ම උපේක්ෂාව ආවම මට හිතුනේ හාමුදුරනේ මට මේ ડિප්‍රෙෂන් වගේ හැදෙන්න යනවා කියලා අර ඒ තත්ත්වෙට පුරුදු නැති හින්දා පස්සේ ඒක අර කමඨහන් අරගෙන ධර්මදේශනාවලට සවන් දීලා ඒක දැනගෙන අර අපි අන්තං ඒක ඇක්සෙප්ට් කරන්න වගේ පුරුදු වුණාට පස්සේ හාමුදුරනේ ඒක දැන් මේ රිට්‍රීට් එකෙන් පස්සේ ඒක දැන් ගොඩක් වැඩි වෙලා. දැන් ඒ කියන්නේ මට ඒක තේරුනේ මං හිතන හැටියට දැන් මට කලින් උපේක්ෂාව ආවහම හාමුදුරනේ අර අපි දැන් තේරෙන්නේ නැතුව අර ෆෝන් එක වගේ පාවිච්චි කරනවා නිකන් ඇන්ටිඩෝට් එකක් විදිහට. ඒතොර දැන් හාමුදුරනේ මේ රිට්‍රීට් එකෙන් පස්සේ ඒක වැඩ කරන්නේ නැතුව ගිහිල්ලා වගේ. කියන්නේ ඒ බාධාව හාමුදුරනේ බාධා මදි වගේ අර අර දැන් වැඩි වෙලා තියෙන උපේක්ෂාවට බාධා කරන්නේ. එතකොට දැන් මම මේවා හිතලා කරනවානේ මේ හැමදෙනාට අපි ගිහි ඇවිදයට නැච්ච ගීත වාදිත ඒවා පාවිච්චි කරන හින්දා දැන් මම උදාහරණයක් විදිහට දැන් මම සින්දුවක් ඇහුවත් ඒක හැමදෙරනේ රස විඳින්න බෑ දැන් ඒ කියන්නේ මම ඒකේ ලිරික්ස් හොයාගෙන ඒ සින්දුව හයියෙන් කිව්වොත් එතකොට වැඩ කරනවා එහෙම. ඒ කියන්නේ ෆිල්ම් එකක් බලන්න ගියත් ඒක ගොඩක් හැම දෙයක්ම ගොඩක් ඉන්ටෙන්ස් වුනේ නැත්නම් හැමදෙරනේ රස විඳින්න බැරි වෙනවා. එතකොට හැමදෙරුනේ දැන් අපි හිතමුකෝ මම ධර්මදේශනාවක් ගෙදර ඉන්නකොට ඔඩියෝ එකක් ඇහුවොත් ඒකටත් හැමදෙරුනේ දැන් ධර්මදේශනාව කුසලයක් වුණත් ඒකටත් අර හිත යොමු කරන්න අමාරු වෙනවා මේ උපේක්ෂාව වැඩි හින්දා. දැන් මේ වගේ ලයිව් වැඩසටහනක් හරි ස්වාමීන් කෙනෙක් වැඩම කරලා ඉන්නකොට වගේ හොඳට හිතට යනවා. නැත්තම් හැමදෙන්නේ ඒක කුසලයක් වුණත් ඒකත් අර මේ උපේක්ෂාව ඊට වඩා වැඩියෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට හැමදෙන්නේ දැන් මට මේ දැන් මෙහෙම නිකන් හැම එකම උඩින් පල්ලෙන් උඩින් පල්ලෙන් වෙලා එහෙම වෙනකොට හැමදෙනාට බිලොංගින් එකක් නැති වෙනකොට හැමදෙනා මට බැටෙන වැදෙන තැන නිින්ද යනවා. එතකොට හැමදෙන්නේ සමහර වෙලාවල් වලට මට ආලෝකයක් එනවා එහෙම නිින්ද ගියාට පස්සේ ආලෝකයක් එනවා. අර දැන් අපි සමත භාවනාවේ හැමදෙන්නේ වඩනකොට ආලෝකය එන්නේ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක. ප්‍රධාන අර උරා ගන්න ප්‍රධාන නිමිත්ත නෙමෙයි. ඒ අර බෑග්ග්‍රවුන්ඩ් එකේ වගේ එන ආලෝකය මෙතෙන්දී ඇවිල්ලි ඉවර වෙලා එතකොට මම ඇස් අරින්නේ. ඒ කියන්නේ ඒක ඇඟටත් පැතිරිලා එතකොට හරි සැපයි. ඇඟටත් පැතිරිලා නවතිනවා. හැබැයි ඒක වැඩි වෙලා තියන්නේ සම්පත භාවනාවේ වගේ ඊට පස්සේ කාය නැති වෙලා යනවා. එතන හැමදෙන මම දැන් මේ ළඟදී ඡාන ග්‍රෝව් එකට එදා ගියාට පස්සේ දානෙකට ගිහාම දානෙකට ගිහාම අර ගොඩක් ඉත වැඩ හරි කලබලයි වගේ ඊට පස්සේ මම අර ස්තූප ඒරියා එකට වගේ ගිහාම එකපාරටම හැමදෙන ඒ කියන්නේ ඕන කෙනෙක්ගේ හිත කියන්නේ සංසුන් වෙන්නමනේ පන්සලකට ගියාම එහෙම සංසුන් වීම වෙනද වෙන නෙමෙයි හරියටම නිකන් දවස් 5ක් රිට්‍රීට් එකක හිටියා වගේ අර එකපාරටම මේ ස්විච් වෙලා ඉවර වෙලා අර ඇවිදිනකොටත් ඔටෝමැටිකලි මේ කකුලට හිත යොමු වෙන්න පටන් ගත්තා. එතන හැමදෙරනේ දැන් මම මම යෝගා කරනවා. එතකොට ඒකත් හරි වෙනදට වඩා සැපයි. හැබැයි අනිත් වෙලාවට හැමදෙරනේ හරි අමාරුයි. අර අපිට ඇහෙන්නේ නැතුව ගියා. ශරංග අපිට ඇහෙන්නේ නැහැ. නින්ද යනවා ව්‍යාකූල වගේ එහෙම ව්‍යාකූල දැනගන්න කියලා කතා. පොඩ්ඩක් සම්බන්ධතාවයේ මැදින් කැඩුනා. පොඩ්ඩක් නින්ද යනවා කියපු තැන ඉඳන් නැවත කියන්න. ඔව් හාමුදුරනේ දැන් මට දැන් ඒ කියන්නේ ඒ වගේ දේවල් වලට ඒ කියන්නේ රිට්‍රීට් එකකට ගියාම හොඳයි නැත්නම් යෝගා වගේ කරනකොට හොඳයි. එහෙම ඇරුණාම හාමුදුරනේ අර අනෙක් වෙලාවට ව්‍යාකූලයි හැමතිස්සෙම හිත අර නිකන් අර උඩින් නිකන් පාවෙන පාවෙන වගේ කියන්නේ බිලොංගින් එකක් නැති වෙන හින්දා ව්‍යාකූල වෙලා හාමුදුරනේ අර නිතර නිින්ද යන එකක් තියෙනවා දැන් සති දෙක එකක විතර ඉඳලා හාමුදුරනේ මට අර කන්නත් ඒ කියන්නේ අපිරියාවක් නෙමෙයි කියන්නේ කන්නත් නිකන් ඕන් නැහැ වගේ කියන්නේ ඔලුව කැක්කුම හැදෙනකන් ඉන්නවා කන්ද. ඒ වගේ දේවල් වෙලා තියෙනවා හාමුදුරනේ. ඉතින් මට තේරුනේ මම මම මට හිතුනේ මේක අර උපේක්ෂාව ගොඩක් වැඩි වෙලා තියෙන වගේ තමයි මට තේරෙන්නේ ධර්මානුකූලව ස්වාමීන් වහන්සේකින් දැනගන්න කතා කරේ මේ මොකද වෙලා කියලා හඳුනන්නේ. හරි. දැන් මෙතෙන්දී ඒ කියන්නේ දැන් ඔය නිබ්බිදාවක් විරාගයක් පහළ වෙද්දී ඔය වගේ ටිකක් අමුතු ලක්ෂණ එන්න පුළුවන්. ඒතර අවිනියම් කන්න බොන්න පවානියම් එපා වෙලා නිකන් පරාජිත වගේ හැඟීමක් ඇති වෙලා. එතකොට ඒ කියන්නේ අර ડિප්‍රෙෂන් පැත්තට යන්නත් ඉඩ තියෙනවා. අපි ඕක ගානට බැලන්ස් කරේ නැත්තම්. ඒ නිසා ඔතෙන්දී අපි ටිකක් common sense පාවිච්චි කරන්න ඕනේ. අපේ තියෙන සාමාන්‍ය දැනීම පාවිච්චි කරන්න ඕනේ. කෑම කන වෙලාවට අපි ගිහිල්ලා කෑම කන්න ඕනේ. හිතේ කියන හිතේ තියෙන්න පුළුවන් මේක දැන් ඕන්නෑ හරි කම්මැලි කියලා. නමුත් අපි ගිහින් ඒක කරන්න ඕනේ. අපි දන්නවනේ මේක ඇවිල්ලා කෑම කන වෙලාව. මේක මේ කය පවතින්නේ කෑම නිසා, ආහාර නිසා. අපි එතෙන්දී අපේ ඒ එන හැඟීමට ඉඩ දෙන්නේ නැතුව ඒ தත්වෙට ඉඩ දෙන්නේ නැතුව අපි සාමාන්‍ය දැනීම පාවිච්චි කරලා ඒ කටයුතු ටික ඒ සාමාන්‍ය පරිදි කරගන්නවා. ඒ වගේ අපි පොඩ්ඩක් මෙතෙන්දී උවමනාවෙන් බැලන්ස් කරන්න ගන්න. අර හිතින් එන ගැම්ම නැති වෙන්න පුළුවන්. නමුත් සිද්ධාන්තමය වශයෙන් අපි දන්නවා තීර එකක් වශයෙන් දන්නවා මෙන්න මේ වෙලාවට තමයි කෑම කන්නේ, මේ වෙලාවට තමයි නාගන්නේ, මේ වෙලාවට තමයි ඉස්කෝලේ යන්නේ, මේ වෙලාවට තමයි පන්ති යන්නේ, මේ වෙලාවට තමයි රස්සාවට යන්නේ. ඉතින් මේ වගේ අර අපි දිනදා කටයුතු වලදී හුරු වෙච්ච ඒ ෂෙඩියුල් එක ඒ කාලසටහන එහෙම්ම කරගෙන යන්න. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ ටිකක් බරපතල විදිහට දරදඬු විදිහට අපි භාවනා කරනවා කියලා. භාවනාව දැන් ටිකක් රිලැක්ස් කරන්න. භාවනාවේ ඔතන එක්තරාන්දමක සම්දිස්ථානයක් අපි ඔය කතා කරන්නේ. අපි මෙතෙක් කාවේ බොහොම දරදඬු විදිහට යම්සි කාලසටහනක් හදාගෙන බරපතල විදිහට භවනා කිරීමක්. දැන් හිත නිකන් දේවල් අත්හැරලා හරි සැහැල්ලු වෙලා ඒ ඒ තියෙන මට්ටමේදී අපිට අවශ්‍ය වෙන්නේ නිකන් සැහැල්ලුවෙන් මේ කටයුත්තේදීවා. ඒ නිසා පොඩ්ඩක් අර විවේකයේ විවේකයේ මුල් වෙලා මේ කටයුත්ත කරන්න. නිකන් අර පරයන්කයක් කරනවා කියලා මේ වෙන් කරගත්ත කාල පරිච්ඡේදයකදී හරියටම තිතට පැයක් මම වාඩි වෙලාම ඉන්න ඕනේ කියන අන්න ඒ ඒ ආකල්පෙන් ඉවත් වෙලා මම නිකන් සැහැල්ලුවෙන් වාඩිලා ඉන්නවා. මම නිකන් සැහැල්ලුවෙන් හිත දිහා බලන් ඉන්නවා. සැහැල්ලෙන් වෙන්නේ මොකද කියලා බලනවා. අන්න ඒ වගේ නිකන් ආකල්පයකට දැන් අපි මාරු වෙනවා. එතකොට අපිට පුළුවන් ආ නිකන් වාඩිලා හිටියා. ඉතින් වාඩිලා ඉන්නකොට අරමුණු ටිකක් ආවා. ඒ ටිකත් මම උපාදාන කරේ නෑ. ඒ ටිකත් අතහැරියා. ඔන්න හිත සැහැල්ලු වුණා. දැන් මොකක්වත් උපාදානයක් නෑ. අනිශ්චිත බවක් තුළට ඔන්න හිත නැවතපත් වුණා. එතකොට ටික ටික අපිට අර මේ භාවනාවේ යම්සි සමබර කිරීමක්, ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමබර කිරීමක් දැනගන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් ඔය හරිය ඉවසගෙන යන්න අතන අපි නිකන් ට්‍රාන්සිෂන් එකක් තියෙනවා. යම්සි සංක්‍රාන්ති අවධියක් තියෙන්නේ. පොඩ පොඩ ඕක සමබර වෙලා ඒවි. ඉවසගෙන සැහැල්ලුවෙන් යන්න අර හිත කියන අදහසම අදහසටම ඉඩ නොදී පොඩ්ඩක් සාමාන්‍ය නුවණ පාවිච්චි කළත් අපි මෙතෙන්දි බැලන්ස් කිරීමක් කරන්න. හොඳයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දැන් අර වෙනද වගේ නිකන් මං හිත දිහා බලාගෙන ඉන්නකොට හැමතිරනේ අර හැමතිස්සෙම නිින්ද යන ගතිය තියෙනවා. ඒක අර ඒක ඇවිද ඇවිද කරන්න. වාඩි වෙලා කරන්න එපා. වාඩි වෙලා කරොත් උතන يعني අර මේ අපේ දැන් බොජ්ජංග ධර්මයන් වල පෙන්නනවානේ පස්සද්ධි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග ධර්මයන් ඒ ටිකක් හිත තැම්පත් කරන ගතියට බරයි. මොකද එතන නැහැනේ ලොකු වීරයක් අපිට නිකන් ඔහේ ඉන්නනේ තියෙන්නේ. ඉන්නයි ඔහේ තියෙන්නේ කරන්න දෙයක් ඇත්තෙත් නැහැ. ඒ තියා අරමුණක් ඇත්තෙත් නැහැ. එතකොට මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම අර හිත සම්පූර්ණයෙන් අර සැඟවෙන පැත්තට පවා යන්න පුළුවන්. කෝසජ්ජේ පැත්තටම යන්න පුළුවන්. කම්මැලිකම පැත්තටම යන්න පුළුවන්. හිත නිකාන් ඔහේ නිදා වැටෙන්න පුළුවන්. එතෙන්දී නැහැ ඇක්ටිව් පත් ඇක්ටිව් ගතිය නැඳි. නමුත් හිත ඇක්ටිව් කළා මේ මොකද්ද පණ ගන්වල ගන්නේ ධම්මවිචේ විරිය පීති කියන ටික. ඒතර අපිට සතුටක් මෙතෙන්දී අවශ්‍ය වෙනවා. මෙතෙන් පොඩක් නැගිටලා වැඩක් කරන්න අවශ්‍ය වෙනවා. ඊළඟට වීරයක් මෙතෙන්දී අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ මට්ටමේදී ඉඳගෙන කරන භාවනාවට වඩා වැදගත් වෙයි සක්මන. සක්මනේ හොඳට නිකන් සැහැල්ලුවෙන් ඇවිදින්න, හරි සතුටින් සැහැල්ලුවෙන් ඇවිදින්න. මොන පොඩ්ඩක් වටපිට බලබල ඇවිදින්න. හැබැයි බලන්න හිත කොහෙවත් ලොකුවට මුලා වෙලා උපාදාන කරගෙන නොයන තත්ත්වයක් තියෙනවා. අපි වටපිට බැලුවට මොකද හිත ඒ පේන දේත් එක්ක පැටලෙන්න බෑ. සද්ද ඇහුණාට මොකද ඒ ඇහෙන සද්ද එක්ක පැටලෙන්න බෑ. ගඳ සුවඳ රස ස්පර්ශ හිතට එන අරමුණු එක්ක පැටලෙන්න බෑ. හිත පොඩ පොඩ එයා හුදේකලාව ඉන්න ගතියක්. හුද එයා විවේකයෙන් ඉන්න ගතියක් හැදෙන්න ඕනේ. හැබැයි හරි සතුටින්, සැහැල්ලුවෙන්, ඇවිද ඇවිද තමයි මේ වැඩේ වෙන්නේ. ඒ නිසා අර හිතේ යම්සේ ප්‍රාණවත් ගතිය නැත්තම් සතුරු සහගත ගතිය වැඩි කරගෙන මේ කටයුත්ත කරන්න. වැඩි ඉඳගෙන ඉන්න යන්න එපා. ඔව් ස්වාමීන් වහන්සේ හොඳයි ස්වාමීන් වහන්සේ ගොඩක් පිං ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි හොඳයි. කොමසර සෝවාසී ඊළඟ ගැටලුව අශ්නේ බ්ලෑ මහත්මියට යොමු කරන්න පුළුවන්. තරස්තරණ ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මම වහන්සේකින් අවසර ගත්තා. අර බුදු ගුණ බලෙන් සෝපස් වෙනවා කියන භාවනාව කරන්න. ඉතින් ඒක අර 24/7 කරන්න ඕනේ කෝප් පස්චර් වලින්ම එක කාලයක් හරි එක ප්‍රතිඵලයක් ගන්නකම් ඉතින් මට ඇත්තටම හොඳයි කියන හිතන එක ඒ භාවනාව දවසක් කළා හොඳයි කියලා හිතනවා ඒකෙන් ප්‍රතිඵලයක් තියෙනවා කියලා හිතනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේ මට තියෙන ගැටලුව තමයි දැන් මේක අස්නීප ගැන එම් කළා නිකරන්නේ. එතකොට දැන් මම ඒ භාවනාව සක්මන් භාවනාව පිළි කරනකොට බුද්ධ කුණ බලයෙන් සෝපත් වෙනවා කියලා කොටස් හතරකට බෙදලා කකුල් වල පාදයට අවධානය යොමු කළා කරන්නේ. එතකොට මම ඒක කරනකොට මේ පාද පතුලට අවධානය යොමු වෙනවා. ඒ වුණාට ස්වාමීන් වහන්සේ මේක මේ ඔබ වහන්සේලා දේශනා කරන අර මයින්ඩ්ෆුල්නස් වෝකින් මෙඩිටේෂන් එකට වැඩි පොඩක් වෙනස්නේ. ඉතින් මේ මම මේ භාවනාව කරන එක ඒක විතරක් කරන එකද හරි එහෙම නැත්නම් අර වම දකුණ කියලා මේ මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් ඒකේ වෝකින් මෙඩිටේෂන් එක වෙනම තව කරන්න ඕනිද කියලා දැනගන්න. ඔව් මම හිතනවා දෙක එකතු කරන එක හොඳයි. දෙක මික්ස් කරන එක හොඳයි. ඒ කියන්නේ අපි දිගටම මේ ඔය මෙනෙහි කිරීමක් එක්ක බුදු ගුණ බලයෙන් සුවපත් වේවා කියලා මුළු දවස පුරාම කරන්න ගත්තොත් ඒක මනසට වෙහෙසක්. ඒ නිසා විටින් විට ඒක නවත්තන්න. ඒ කියන්නේ ඒකත් ඒක කරද්දී වුණත් අර මනස වෙහෙසෙන ආකාරයට කරන්නේ නැතුව මොකද සැහැල්ලුවෙන් ප්‍රීතියෙන් ඒක කරන්න. හැබැයි නිකන් සක්මනක් කරද්දී ආයෙත් හිත නිශ්ශබ්ද කරන්න. බලන්න මේ පුළුවන් ද හිතේ නිශ්ශබ්දතාවයකට එන්න. දැන් සක්මන සිද්ධ වෙනවා, පාදේ ස්පර්ශයක් සිද්ධ වෙනවා, දැනීම් ටිකක් තියෙනවා. ඒ දැනීම් දිහා නිශ්ශබ්ද මනසකින් දැනගන්නවා. ඒක වඩා සුවපත්, ඒක වඩා සුවදායි. අර බුදුගුණ බලයෙන් සුවපත් වේවා කියන එකේ සුවපත් වීම දැන් අත්දකින්න පුළුවන් ඇති. ඉතින් වගේ අර බලන්න පොඩ්ඩක් හිතේ නිශ්ශබ්දතාවයේ පැත්තට ගන්න. කිසි වැරද්දක් නැහැ. ස්වාමීන් වහන්සේට අමතරව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාවේ අර සම්මාදිට සූත්‍රයේ දෙවනි කොටසේ අර සතර ආහාර ගැන දේශනා කරන වෙලේ මනෝසංචේතන ආහාර ගැන දේශනා කරන වෙලේ ඔබ වහන්සේ කිව්වා මේ විතර්ක කියන එක අපායට ගෙන යන්න හේතුවක් වෙනවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් අපි හිතන ඒවා මේ ද්වේෂයට රාගයට බර නැතුව නිකන් අර කෙනෙක් එක්ක කතා කරන දෙයක් කලින් හිතනවා වගේ එහෙම දෙයක් කිව්වොත් ඒකත් අපායට ගෙනියන්න හේතු වෙයිද? නෑ එහෙම කියන්නේ. ඔබ වහන්සේ කියන්නේ සමස්තයක් වශයෙන්ම ගත්තොත් විතර්ක මේ අපායට ගෙනියන්න හේතු වෙනවා කියන එක. නෑ නෑ නෑ එහෙම කියන්න බෑ. නැවතන කුසල විතර්කක් තියෙනවනේ නේද? නෙක්ඛම් විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතර්ක. ඉතින් ඒවා අපායට ගෙනියන්න හේතු වෙන්න බෑනේ. ඒවා සංමා සංකප්ප පැත්තෙන් කතා කරන්නේ නේද? ඒ නිසා හැම විතර්කයක් ගැනම නෙමෙයි අපි ඔක බරපතල විදිහට කාම විතර්කම හිතන්න ගත්තොත් බරපතල විදිහට ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්කම හිතන්න ගත්තොත් නම් ඉතින් ඒක අපායට අපිව අරන් යන්න පුළුවන්. දැන් ඒවා එහෙනම් අපි ඉවත් කළා එයා වෙනුවට එහෙනම් නෙක්ඛම්ම විතර්ක, අව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වලින් අපේ හිත පුරවන්න වෙනවා. පස්සේ හැබැයි ඒකත් අයින් කරන්න වෙනවා. එහෙමයි. ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් මට ඉස්සෙල්ල තරම් දැන් විතර ටිකක් තියෙන්නේ අඩුවේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ මේ සාමාන්‍යයෙන් මේ අර බුදුගුණ බලෙන් සෝපත්තිම භාවනා කරනකොට විතරක මේ අනවශ්‍ය වෙන එක මගේ ඇරිලා ඒ භාවනාව සම්බන්ධව අවධානය යොමු වෙන එක ඒක දිගටම කරන්න ස්වාමීන් වහන්සේ සම්මාසයක් විතර. කමන්නේ හැබැයි අර මං කිව්වා වගේ සක්මනක් එහෙම කරද්දි ආයි බලන්න මේ පාදයට අවධානය අරගෙන ස්පර්ශයට අවධානය අරගෙන හිත තැම්පත් කරන්න පුළුවන්ද කියලා. හිත සංසුන් කරන්න පුළුවන්ද කියලා. සම්පූර්ණයෙන්ම විතර්ක සමනය කළා නිශ්ශබ්ද මනසකින් ඇවිදින්න පුළුවන්ද කියලාත් බලන්න. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට පුළුවන් නම් මට කාලය වෙන් කරලා දෙන්න ඒක කරන්න. ඒක නැත්තම් මට අමාරුයි. ඔබ වහන්සේ කියන්නේ මේ පැය භාගය භාගය වගේ වෙන් කරලා ගන්න. ආ එහෙම හොඳයි. ඔව් ඔව් නෑ. නෑ. හරි. මුලින් මුලින් පැය භාගයක් විතර ඔය මුලින් ක්‍රමේ කරන්න. ඊට පස්සේ පැය භාගේ සතියෙන් විතරක් වැඩේ කරන්න පුළුවන්ද කියලා බලන්න. දිගට හොඳට දැන් මේ වැඩේ හොඳට අල්ලලා යනවා නම් සාර්ථක වෙනවා නම් ඊටස්සේ විනාඩි 20ක් විතර ඔය බුදුගුණ බලයෙන් සූපත් වේවා කියලා නිකන් Tamanට මෛත්‍රී කරන ගතිය කරන්න. ඊට පස්සේ සතිය පැත්තට බර කරන්න. එහෙම අර සතිය පැත්තට බර වැඩි කරගෙන යන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට ගොඩාක් පිං ගොඩාක් ස්තුති ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි තෙරුවන් සරණයි. ඔසර ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටළු සන්ධ්‍යා මහත්මිය යොමු කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මේ මට මේ මේ මේ ඉස්සර දේශනා කීපයකදී මේ සඳහන් වුණා අනුරුද්ධ සූත්‍රය කියන්නේ බුදුන් වහන්සේ ඒ ක්ලේශ පරිනිර්වාණයෙන් පස්සේ මේ අර්ථ දැක්වෙන්නේ රහත් අරහත් බවත් අර්ථ දැක්වෙන්නේ කියලා ඒ අනිත්‍යත්‍රි මට හතරක් විතර හම්බුණා ස්වාමීන් වහන්සේ ඒුණාට ওই කියන සූත්‍රය නම් මට හම්බුනේ පොඩ්ඩක් මට ඒක රෙෆරන්ස් කරන්න පොඩ්ඩක් කියන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ මොකද රහත් අරහත් බවක් අත්දැකෙන්නේ නැහැ කියලා තේරුණා ක්ලේශ පරිනිර්වාණයෙන් පස්සේ මේ අනුරුද්ධ කියලා ස්වාමීන් වහන්සේ නමක් අනුරාධ අනුරාධ අනුරාධ ඔව් අනුරාධ සූත්‍රය. ඒක එන්නේ අ ඉන්න මං කියන්නම් ඒක එන්නේ සංයුක්ත නිකායේ කන්ද සංයුත්තේ තේර වග්ගයේ. හරි ස්වාමීන් වහන්සේ මම අනුරුද්ධ සූත්‍රය කියන්නේ නෑ නෑ නෑ අනු අනුරාධ සූත්‍රය. ඔව් ඔව් හොඳයි හොඳයි හොඳයි. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු වෙන්න පුළුවන්. අවසර සම්මාසය ඊළඟ ගැටළු යොෂවන් වාජ්‍ය මොකක්ද? දරුවන් සන්නයි ගරු ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ මට අධේශනාවෙන් ප්‍රශ්නක් තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් අර භව తත්වය ගැන කතා කරපු අවස්ථාවේ කාම භවයේ රූප භව අරූප භව වලට වඩා ඊට පස්සේ උපාදාන නිසානේ භව ඇති වෙනවා කියලා කිව්වේ. අහහ එතකොට ස්වාමීන් වහන්සේ දැන් කාම භවයට නම් කාම උපාදාන හේතු වෙන්න පුළුවන්. එතකොට රූප භව අරූප භවට මේ කාම උපාදාන නෙමෙයිනේ අත්වාද උපාදාන වගේද ස්වාමීන් වහන්සේ යෙදෙන්නේ. ඒ භව තත්වලට රූප භවයටයි අරූප භවයටයි. හ්ම් මේකත් හොඳ ප්‍රශ්නයක්. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඔතෙන්දී ඇත්තටම මේ කාම ලෝකයට නම් ඉතින් අපිට කාටත් පැහැදිලි මේ කාම උපාදානයක් කියලා. රූප ලෝකයට යන්න අරූප ලෝකයට යන්න එතෙන්දී අපි සාමාන්‍යයෙන් ඔක අර සංයෝජන පැත්තෙන් පෙන්නනවා කාම රාග, භව රාග, නැත්නම් රූප රාග, අරූප රාග ඒ විදිහට විස්තර කරනවා. ඉතින් ඔතන කියන අර එක එක විස්තර කරන රටාවන් තමයි උපාදාන පැත්ත වෙනුවට ඊට වඩා සියුම් පැත්තකින් විස්තර කරනවා. මෙතෙන්දී භව රාගයක් තියෙනවා නැත්නම් රූප රාගයක් තියෙනවා අරූප රාගයක් තියෙනවා කියලා විස්තර කරනවා. එතන මෙතනදිත් උපාදානයක් සිද්ධ වෙලා තමයි ඉතින් එතන උපදින්නේ. නමුත් අර උපාදාන පැත්තෙන් වඩා එතන සංයෝජන පැත්තෙන් තමයි විස්තර කරන්නේ. මෙතෙන්දී රූප රාගයක් තියෙනවා අරූප රාගයක් තියෙනවා. රූප රූප ලෝකයක ඉපදීම සඳහා මේ රූප රාග මුල් වෙනවා. අරූප ලෝකයක ඉපදින්න අරූප රාග මුල් වෙනවා. එතනදිත් හැබැයි යම් පමණක කාම මේ කාම තණ්හා කියනකට වඩා එතකොට රූප තණ්හාවක් තමයි ඉතින් කියන්නේ. අරූප තණ්හාවක් තමයි කියන්නේ. يعني අරූප ලෝකයක් කෙරෙහි වුණත් තණ්හාවක්. දැන් හිතන්න මෙහෙම මේ දැන් දැන් බුදුරජාණන් වහන්සේ ආර්ය සප්පාය සූත්‍රයේදී එහෙම විස්තර කරන්නේ දැන් යම්ස කෙනෙක් ඔය අනිශ්චිත බවක් එහෙම හදාගෙන ඒකට උනත් ඇල්මක් ඇති කරගත්තොත් ඒක උනත් මුල් වෙන්න පුළුවන් මේ නේව සංඥා නා සංඥායතනේ පවා උපදින්න. ඉතින් එතකොට අර ලොකුවට තදින් උපාදාන කරනවා කියන පැත්තෙන් නොගත්තත් අර තිබිච්ච සියුම් ඇල්ම ප්‍රමාණවත් එයාට ඊළඟ භවයක් ඊට සරිලන භවයක් ලැබෙන්නේ. ඒ නිසා අපිට අර උපාදාන හතරෙන්ම මේක තේරුම් ගන්නත් අමාරුයි. කාම උපාදානයක් කිව්වොත් අපිට හැඟෙන්නේ මේක කාම ලෝකයට පමණයි අදාළ කියලා. දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන පැති වලින් පොට්ටක් ඔකට හේතු කරන්න පුළුවන්. ditthi උපාදානයක් ඇති වෙලා යම්ස තත්ත්වයක් මේක හොඳයි මට හිතන්න දැන් අපි අපි හිතනවා මේ රූප ලෝකයක උපත ලැබීම හොඳයි කියලා අපි ඒ කෙරෙහි හිතේ ඇල්මක් ඇති කරගෙන එතනත් එක්තරාන්දර දෘෂ්ටිගත වීමක් තමයි. අපි ඒක නිවනක්. ඒක තමයි හොඳ කියලා තමයි ඒක වඩන්නේ. ඒකේ නැවත නැවත වාසය කරන්නේ. ප්‍රතිසලාන්දම වැරදි දැක්මක් එතන තියෙනවා. ditthi උපාදානයක් කියලා ගන්න පුළුවන්. ඊළඟට සමහර විට සීලබ්බත උපාදානයක් වෙන්නත් පුළුවන්. මොකද දැන් අපි එතෙන්දී යම්සි ධානයක් ධානයක් වඩනවා අපිට ඒක දැනට හොඳයි කියලා හිතාගෙන. අපිට අර තියෙන අධිකුසලයේ පැත්තක් අපිට එච්චර තේරෙන්නේ නැහැ. මේ භව නිරෝධයක් ගැන අපිට එච්චර අදහසක් නැහැ. අපි මේ තවත් භවයේම තමයි පතන්නේ. භවයේම රැඳීමක් ගැන තමයි අපේ හිතේ ඇල්මක් තියෙන්නේ. රූප භවයකට නැත්නම් අරූප භවයකට ඇල්මක් තමයි අපේ හිතේ තියෙන්නේ. ඒතර ඒ එතනවත් අපි ධානයක් වඩනවා. එයා දේහ ධානයක් වඩනවා. හැබැයි කැමැත්ත තියෙන ඒ රූප ලෝකෙ ගිහිලා උපදින්න නැත්නම් අරූප ලෝකෙ ගිහිලා තියෙන ඉන්න නැත්නම් මේ රූප ලෝකයක තියෙන ඒ සුන්දරත්වය නැත්නම් අපි කියමු එතන තියෙන ආස්වාදය නැත්නම් අරූප ලෝකයක තියෙන ඒ ආස්වාදය තමයි එයා ඉස්තරයින් තියාගෙන තියෙන්නේ. ඒක තමයි ශ්‍රේෂ්ඨයි කියලා හංගිමින් මේ ලෝකෙින් දැදිත් ඒක තමයි වැඩි වැඩියෙන් ඇසුරු කරන්නේ. එතන තියෙනවා එක්තරාන්දමක සීලබ්බත උපාදානයක. සියුම් මන්දමින් සීලබ්බත උපාදානයකුත් තියෙනවා. මොකද එයාට අර මේ ඉතින් එහා මට්ටමක් ගැන වැටහීමක් නැහැ. මේ භවයේ Nirodhayak භව Nirodhayak කෙරෙහි එයාගේ හැඟීමක් නැහැ. තාමත් භව තත්ත්වයක් තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් අත්වාද උපාදානයක් තියෙන්න පුළුවන්. මොකද තාම මමක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, විද්‍යාව සහිතයි. ඒතර මම ගිහිල්ලා රූප භවයේ උපදිනවා. මම ගිහිල්ලා අරූප භවයේ උපදිනවා. ඒතර තාම ආත්ම දෘෂ්ටියක් තියෙනවා. ඉතින් එතකොට මේ සිදුවීම මේ උපාදාන තුනටම මුල් මේ අනුසාරයෙන් විස්තර කරන්නම් පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් දැන් අපි රූප භව තත්වයක් රූප සංඥාවක් අරමුණු කරපුවාම හරි අරූප තත්වයක් හරි මේ තත්වයක් කියලා දෙයක් අපි ආත්මීය ස්වභාවයක් එකට දෙනවනේ එතන දෙන සංකත ස්වභාවය ගැන හිතන්නේ නැහැ. අන්න හරි. අපි අපි එතන ලැබෙන ඒ ලැබෙන සුවයට දැන් අපි තුමු අපි මේ කාම ලෝකේ ඉඳගෙන අපි මේ විවිධාකාර රූප බලනකොට සද්ධාහනකොට ගඳ සුවඳ ඒවා හරහා යනකොට යම්සි ඝර්ෂණයක් තියෙනවා යම්සි ගැටීමක් තියෙනවා යම්සි ඒකෙන් උපදින යම්සි ෆ්‍රික්ෂන් එකක් හිතට යම්සි බරක් හිරවිල්ලක් තදවිල්ලක් තියෙනවා. නම් ඒ ඔක්කොගෙම නිදහස් වීමක් තියෙනවානේ රූප රූප ධානයකට ගියාම. නේද? අරු සමාන අරූප ධානයකට එහෙම ගියාම. එතකොට මේ සාමාන්‍ය එතකොට මේ රූප ලෝකයෙන් ඉවත් වුණා. ඒතර පුදුමාකාර සහනයක් පුදුදා පුදුමාකාර මේ නිදහසක් එයාට ලැබෙනවා. ඒතර ඒකට කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි යා මේ ප්‍රාර්ථනා කරන යා ඒක තමයි යා බලාපොරොත්තු වෙන නිවන. ඒක තමයි යා බලාපොරොත්තු උසස්ම මට්ටම. යාට තේරෙන්නේ ඒකත් මේ తాවකාලිකයි කියන එක ගැන කිව්වා වගේ අර හැඟීමක් නැහැ. අරක තමයි දැනට තියෙන නිවන කියාගෙන ඒකේ රැඳෙන්න ඒකේ ගත කරන්න ඒ ආස්වාදයෙන් විඳින්න තමයි වෑයම් කරන්නේ. එතන භව තත්වයක් තියෙනවා ඉතින් කෙලින්ම නේද මෙලෝ වශයෙන් වුණත් එයාට එතන භව තත්වයක් හට ගන්නවා එයා වෑයම් කළා අදිෂ්ඨාන කළා ඒ ධානය තුල උපදිනවා ධාන තත්වයකට එයාපත් වෙනවා හිත තත්ව ගත වෙනවා එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් මම එහෙම අහුවේ ස්වාමීන් වහන්සේ දැන් සාමාන්‍ය ජීවිතේ දැන් අපි කාම භවයේ හිටියට දැන් මොකක් හරි කාම අරමුණක් කියන්නේ දොරක් හරි මොකක් හරි දෙයක් අපි කාම භවයේ ඉන්න විදිහට හිතන්නේ නැතුව දැන් කියන්නේ දොර දොර අල්ලනවා නම් දොර අල්ලනකොට දැනෙන තද බවට විතරක් මෙනෙහි කරනවා නම් ස්වාමීන් වහන්සේ අර දොර කියන අරමුණ ඒ කාම අරමුණ නැති වෙලා ඊට වඩා සියුම් අරමුණක් නේ අපි උපාදාන කරගන්නේ. හ්ම්. එතන උපාදානයක් කියනත් බෑ ඇත්තටම. දැන් උතන ඔය සම්මර්ෂණයයි පරාමර්ෂණය කියන දෙකක්නේ. හිතන්න අපි දැන් දොරක් අල්ලනවා. මේක මේක වටිනා දොරක්. මේක එල්ලා අර ලීයෙන් හදපු දොරක් මේ ලීයෙන් වටින දොරක් මෙච්චර වටින දොරක් කියලා. ඒතකොට එහෙමනම් ඉතින් ඔන්න උපාදාන වෙන්න පුළුවන්. මේ හුදෙක් ස්පර්ශයක් කියන මට්ටමේදී එතන අර අඩියක් පස්සට අරන් ඒ දිහා බලන ගතියක් තමයි තියෙන්නේ. හිත ඒ තුල රැඳිලා නැහැ. හිතේ ස්වාධීනත්වයක් තියෙනවා. හිතේ යම් සතිමත් බවක් තියෙනවා. හරි එතෙන්දී උපාදානයක් තියෙනවා කියන්න බෑ. හැබැයි එතකොට හැබැයි තද තද ගතිය කියලා දෙයක් ආත්මීය ස්වභාවයක් දැනෙනවා. නෑ එතන ඒකත් ආත්මීයයි කියන්න බෑ නේද? ඒක හුදෙක් හුදෙක් තද ගතියක්. දැන් හිතන්න මම දැන් සක්මනක් කරනවා. සක්මන කරද්දී මට තද ගති දැනෙනවා, රළු ගති දැනෙනවා, උණුසුම් ගති දැනෙනවා. මේ තද ගතිය මම කියලා අපි ගන්නෙ නෑනේ. මේක හුදෙක් තද ගතියක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. නමුත් ඒ ඒ තද ගතියත් අපි තව හැරෙන්න. ඔව් ඒක තමයි. එතෙන්දී ඊට පස්සේ ඔව් අන්හරි. අන්හරි. දැන් ඒතකොට දැන් ධාතු මනසිකාරයේදී මුලදී අපිට ඔන්නේ තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති ඔය ඔවා හම්බ වෙනවා. ඒ ඒකෙනොත් හිත නිදහස් වෙන්න ඒවයි ආදීනව දැකීම උදව් වෙනවා. දැන් මෙතනත් මේ ගන්න කියලා දෙයක් නැහැ. මෙතනත් සාරයක් නැහැ. මෙතනත් ඇතිවීම නැතිවීම ස්වභාවයක් තියෙන්නේ. මේවා මගේ වසඟේ පවත්වන්න බෑ. ඔය ටික අපිට මේ ත්‍රිලක්ෂණයේ වැටෙන්න වැටෙන්න ඔය ටිකත් අතහැරෙනවා. අරව නිකන් ඔක්කොම ෆ්ලක්ස් එකක් වෙලා බ්ලර් වෙලා නිකන් බොඳ වෙලා යනවා. හිත දැන් ඒක පිළිකැලු කරනවා. ඒක ඒකට ආසාවක් නැහැ. හිත දැන් ඕකෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ තමයි හිත නිදහස් වුණා නැත්නම් අනිශ්චිත වුණා කියලා අපිට කියන්න වෙන්නේ. එහෙමයි සෝමනහන්සේ. ඒ කියන්නේ මේ මොහොතේ කාම භවී හිතියට අපි කාම භවය ඇසුරු කරන්නේ නැහැ ඉතින්. ඔව්. අවතත්වයකට නේද? ඔව් අනිවාර්යයෙන්. ඒ කියන්නේ මේ මේ කාම ලෝකේ ඉඳද්දිම එයාට පුළුවන් මේ පංච මොකද්ද පංච උපාදානස්කන්ධයෙන් හිත ඉවත් කරගෙන වාසය කරන්න. රූප උපාදානස්කන්ධයක් උපාදාන වෙලා නැහැ. වේදනා උපාදානස්කන්ධයක් උපාදාන වෙලා නැහැ. සංඥා සංඛාර විඥාන එකක්වත් උපාදාන නොවි පවත්වා ගැනීම තමයි බුදුහාඳුර පෙන්වන්නේ එතකොට. මේක ඉඳද්දිම මෙලෝ වශයෙන්ම ditta ධම්ම වශයෙන්ම නේද? එතකොට මේ ඒකනේ දැන් අපි නිවන කියන එක බුදුහාඳුර පෙන්වන්නේ මේ මෙලෝ වශයෙන්මනේ. මරණයෙන් පස්සේ ලබන නිවනක් නෙමෙයි. මේල මෙලෝ වශයෙන්ම මේ පංච උපාදානස්කන්ධයන් උපාදාන නොවීම හරහා පවත්වන්න පුළුවන් සාක්ෂාත් කරගන්න පුළුවන් තත්ත්වයක්. එහෙමයි. ඔව්. දැන් මෙහෙමත් මෙහෙමත් ගන්න පුළුවන් දැන් හිතන්න දැන් අදත් අපි මීට කලිනුත් කතා කරා චතුරාර්ය සත්‍ය ගැන බුදුහාඳුර පෙන්නද්දී දැන් දුක්ඛ සත්‍ය වශයෙන් පැහැදිලි කරනවා මේ මේ මේකට පංච උපාදානස්කන්ධයටම වචනයක්. පංච උපාදානස්කන්ධයම දුක. ඒකට හේතුව මොකද්ද? ආ තණ්හාව. තණ්හාව නිරුද්ධ වුණා නම් එහෙනම් ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක් යාට දැන් ලැබෙන්න බෑ. පංච උපාදානස්කන්ධය නිරුද්ධ වෙලා. උපාදානයක් නැහැ හිතේ. ඒතර හිතේ හිතේ එහෙනම් මේ නැවත රූපස්කන්ධයක් මතක් වෙමින් වේදනා සංඥා සංඛාර විඥාන මතක් වෙමින් ඒවැයෙන් හිත පිරිලා එහෙම තියෙන්න බෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහොම පිං දෙවන් සරණයි. හොඳයි හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව තුල්‍ය මහත්මයාට යොමු කරන්න පුළුවන්. සරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඇහෙනවද? ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මම මගේ මගේ භාවනාව සම්බන්ධයෙන් යමක් දැනගන්න. මම මේ අර පිම්බීම හැකිලිම කියන කර්මස්ථානය කරනවා. හරි. ඒතෙන්දී දැන් මම ටික කාලේ කාලයක් ඉස්සේ කරන කෙනෙක්. නමුත් දැන් මට මේ පිම්බීම හැකිලිම ඒ දිලෙන්නකොට මට ඒක අර මුලදී ටිකක් කරුවට දැනලා ඊට පස්සේ හරියට හිමීට සියුම්වට දැනෙන්නේ. මේ තත්ත්වය ස්වාමීන් වහන්සේ දැන් අවුරුදු ගාණක් තිස්සේ මේකම තමයි කියන්නේ. හ්ම් හ්ම්. හරිම සියුම් විදියට දැනෙනවා. දැනෙන්නේ නැත්තේ නෑ ස්වාමීන් වහන්සේ. නමුත් ඒක හර සියුම්ට ඉස්සෙනවා පිටපස්සට එනවා. ඒක තමයි දැනෙන්නේ. හරි. එතකොට මම කොහොමද මෙතනින් එහාට දැන් මම මෙතෙන්දී බලන්න ඕනේ මේක මම දැනට මම මේක බලන්නේ ඉස්සරහට යනවා පිටිපස්සට එනවා. ඔව් ඒක මදි. ඔව්. තව තව විස්තර බලන්න ඕනේ. දැන් හිතන්න අපිට දැන් හිතේ හොඳට සියුම් භාවයක් හැදිලා තියෙනවා නම් හොඳ ෂාප් ගතියක් හැදිලා තියෙනවා නම් අපිට පුළුවන් මේකේ තව ටිකක් විස්තර බලන්න. දැන් හිතන්න මෙහෙම දැන් ඔය සාමාන්‍යයෙන් දෙන උදාහරණයක් තමයි දැන් අපිට ගමනක් යනකොට රාත්‍රී කාලයේ ඔන්න අපි යන පාරේ හරහට ඔන්න කළු පාට කෝටුවක් වැටලා තියෙනවා. ඉතින් අපි ටිකක් ලං වෙලා බලමු. ලං වෙලා බලනකොට පොඩ්ඩක් නිකන් තේරෙනවා මේ කෝටුව නිකන් හෙල වෙනවා වගේ. තව ටිකක් ලං වෙලා බලමු. ටෝච් එකක් ගහලා බලමු. එතකොට තේරෙනවා මෙතන මේ අපිටම කඩි රෑනක් යනවා නැත්නම් කූඹි රෑනක් යනවා කියලා දැනෙනවා. බැලුවාම තවත් ටිකක් ලං වෙලා බලමු මේ එක කඩියෙක්වත් එක කූඹියෙක්වත් ඇඟේ ගෑවෙන්නේවත් නැහැ. එක්කෙනා පස්සේ එක්කෙනා යනවා ඇඟේ ගෑවෙන්නේවත් නැතුව. අපිට ඒ චිත්‍රය එකපාරටම ලැබෙන්නේ නැහනේ. අපිට ලැබෙන්නේ ඝන සංඥාවක. ආ මෙතන මේ කෝටුවක් තියෙන්නේ. කියලා තමයි අපිට නිකන් මුලින් ලැබෙන සංඥාව. නමුත් ඒක නිවැරදි විස්තර සහිත සංඥාවක් නෙමෙයි. ඒ වගේ අපි මේ සතිමත් භාවය දිනු කරන්න දිනු කරන්න සමාධිමත් භාවය දිනු කරන්න දිනු කරන්න අර අරමුණේ විස්තර විභාග පේන්න ගත්තාම තමයි තව තව ඝන සංඥාව ඉවත් වෙලා ලැබුරකට යන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඒක අරමුණේ තව කියන්නේ දැන් එතකොට මම එතන දැන් පින්දෙන එකේ අර පටන් අරගෙන ඉවර වෙනවා කියන එකද මම අවධානය යොමු කරන්න ඕනේ. තව ටිකක් ඔගේ විස්තර පෙනුන්නේ නැද්ද? දැන් ඔය පිම්බීම කොච්චර වෙලා තියෙන පිම්බීමක්ද? එහෙමනම් මම කියන්නේ ඒකම ඉස්සරහට යනවා පිටිපස්සට එනවා හැරෙන්නේ එතනින් එහාට දෙයක් මම දැනෙන්නේ නැහැ මදි මදි තව ටිකක් බලන්න නිකන් ඉස්සරහට පස්සට වෙනවා වෙනුවට මේ පිම්බීම දැනෙන්නේ මොන වගේද පිම්බීමක් පටන් ගන්නෙ මොන වගේද එතෙන්ද නිකන් සැහැල්ලු වීමක් එහෙම දැනෙනවද තදවීමක් දැනෙනවද චලනයක් දැනෙනවද මෙතන තනි චලනයක්ද තියෙන්නේ අවසන් වෙන්නේ මොන වගේද ආපස්සට එන්නේ කොහමද ආපස්සට එද්දී අර කලින් වගේමද දැනෙන්නේ අර ඒ වගේ ටිකක් අර මේකේ එක පැත්තකින් සංසන්දනාත්මකව බලන්න පුළුවන්. තවත් පැත්තකින් මේකේ තදවීම, රළුවීම, මෘදුවීම, සැහැල්ලුවීම, බරවීම, ඒ වගේ අර ඊටාම ප්‍රාථමික මට්ටමේ ලක්ෂණ මේකෙන්දී හඳුනා ගන්න උත්සාහ කරන්න පුළුවන්. මේක දැන් ගොඩක් සිම්ව දැනෙන හින්දා යන්තමට දැනෙන ඒ වගේ තොරතුරු ටිකක් ලබා ගන්න තරමට ඒක දැනෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ. හරියම සිවුවට මේ දැනෙන්නේ. හ්ම් දැන් ඕකේ යනකොට හිතේ මොකුත් තියනවද? නෑ. හිතේ මොකුත් නැහැ. මම ඒකට තමයි අවධානය යොමු කරන්නේ. නමුත් අර යන්නමට දැනෙන මට තවත් තොරතුරක් එන්නේ නැහැ. බලන්න තමයි. එතකොට මගේ කකුල් දැන් පොළවේ පොළවේ මත තියෙන කකුල් දෙක හරිම බරට බරට දැනෙනවා මිසක් කකුල වශයෙන් වෙනම දැනෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ යට හරිය නිකන් ගුලියක් වගේ පොළොවට බරට තදට දැනෙනවා. ඕන් නම් ඉතින් ඕන් නම් ඔකේ ඔකේ විස්තර ලොකෝට පේන්නේ නැත්නම් චුට්ටක් ඉතින් කයේ දැනෙන වෙනත් දැනීමකට අවධානය යොමු කරලා බලන්න පුළුවන්. ඔව් දැන් බඩේ උදරේ නම් මට වෙන කියන්නේ වෙන දෙයක් දැනෙන්නේ නැහැ සත්‍ය නෑ කියන්නේ ඒක හරීම කෙලින්මට තමයි දැනෙන්නේ. හරි. යන්තමට. හරි. හැබැයි කුළු පොළොවට වැඩිච්ච ගණන් හොඳට තදේට ඝනකමට බරට දැනෙනවා. හැබැයි කකුලක් කියන වෙනම කකුලක් වශයෙන් නෙමෙයි බරට මොකක් හරි ඉලක් තියෙන වගේ එහෙමද? හ්ම් ඕනනම් නෑ කකුලම විතරක් නෙමෙයි. මතන් තාම අපිට ස්ථානිකුත් හම්බෙලක් තියෙනවා. කෙසේ නමුත් අපිට පුළුවන් කයේ දැන් පිම්බීම හැකිරීම සියුම්ම වෙලා ගිහිලා ඒක ලොකෝට දැනෙන්නේ නැත්තම් කය දැනෙන වෙනත් දැනීමකට දැනීම් වලට හිත නැවත නැවත යොමු කර කර ඒක චුට්ටක් බලන්න පුළුවන්. ඒ කියන්නේ හැප්පෙන තැනට ස්වාමීන් වහන්සේ දැන් අත් දෙකකට ගෑවිලා. ඔව් ඒත් කමක් නැහැ. එහෙම ඒක විතරකුත් නෙමෙයි. ඒකත් චුට්ටක් බලන්න ඊට පස්සේ එතන යම්සි සාරයක් තේරෙනවා නම් විස්තරයක් තේරෙනවා නම් එතන චුට්ටක් හිටියට කමක් නැහැ. එතන ලොකුවට දැනෙන්නේ නැත්නම් තව තැනකට යනවා. ඒකත් චුට්ටක් බලනවා. ඒ වගේ චුට්ටක් අර මනස ටිකක් ක්‍රියාශීලී කරලා ගන්න. තැන් තැන් වලට අවධානය යොමු කරනවා විස්තර ටිකක් බලනවා. ආයෙ තව තැනකට යොමු කරනවා විස්තර ටිකක් බලනවා. එතකොට ස්වාමී ඕන්නම් හිත දිහාත් පොඩ්ඩක් බලන්න. කවර කොච්චර වෙලාවක් සාමාන්‍යයෙන් එහෙම අඩු වශයෙන් අපි සිටිය යුතුයිද? පැයක කාලයක් වගේ කමක් නැහැ. කමක් නැහැ. ඒ ප්‍රමාණය හොඳයි. එතකොට ස්වාමීන් වහන්සේ ඊට අමතරව මම සක්මන කරනවා. හරි. එතන සක්මන ගැටළු සහිත සිතුවිලි ටිකක් තියෙනවා. මම කාලයක් සක්මන නිකන් ස්පර්ශය විතරක් බලබර ඇවිද්දා. ස්පර්ශය විතරයි. නමුත් ඒකත් මට එතනින් එහාට මොකුත් සිද්ධ වෙන්නේ නැහැ. ස්පර්ශය නිකන් බලබල යනවා විතරයි. දැන් මම අපමු පටන් ගත්ත ස්වාමීන් වහන්සේ අර කුස්සනවා ගෙනියනවා තියනවා කියලා. හ්ම් පය උස්සන උස්සන ගෙනියන ගෙනියනවා තියනවා තියනවා එතකොට ගොඩාක් සක්මන් හිමින් වෙන්නේ ඔව් ඔව් දැන් කල් පස්සේ විතරක් බල බල යනකොට අර සාමාන්‍යයෙන් ඇවිදින ස්පීඩ් එකට තමයි හරි දැන් උස්සන උස්සන ගෙනියන ගෙනියනවා තියනවා තියනවා කියලා හැබැයි ඒ මෙනෙහි ඔව් ඒ මේ මෙනෙහි කිරීම කටින් කර මේ කියන්නේ හිතින් වචනයෙන් කරන්නේ නැතුව පුළුවන් ද මුළු ක්‍රියාවලිය හිතින් දකිමින් යන්න නිශ්ශබ්දව ස්වාමීනි. ආ එහෙම කරන්න. එහෙනම් උස්සනවා උස්සනවා කියලා. වචනේපා. නෑ වචනේපා. වචනේපා. වචනේපා ඒ ක්‍රියාවලිය හොඳට නිකන් සමාන්තරව දහිමින් යන්න. ඔතන ඔසවනවා ක්‍රියාවලියත් එක්කම මනසක් තියෙනවා. ගෙන යාමේ ක්‍රියාවලියත් එක්කම මනසක් තියෙනවා. තැබීම ක්‍රියාවලියත් එක්කම මනසක් තියෙනවා. මේ හිත දිහත් පොඩ්ඩක් බැලෙනවා නම් බලන්න. ඒකෙත් වැරදක් නැහැ. මොකද ස්වාමීන් වහන්සේ හිත හිත දිහා බැලෙනවා නම් හිතේ සිතුවිලි එන හැටි පේනවා නම් ඒවා හුදෙක් සිතුවිලි මට්ටමින් ගන්න පුළුවන් නම් ඒ පැත්තත් බලන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ තව එකක් ඊට පස්සේ දැන් මම ওই කරලා වාඩිලා ඉන්නකොට නිකන් නිකන් ඉන්න වෙලාවට ඇඳේ සාංශලා ඉන්නකොට ඇඟ ඇතුලෙන් අර දැනෙනවා නිකන් අර මේ වෙවුලන ගතියක් කම්පනියක් වගේ ඒ වගේ ගතියක් දැනෙනවා. ඒක මම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මගේ ඇඟේ දුර්වලතාවයක්ද නැත්නම් මේක මේ භාවනාවෙන් වෙනවද නෑ කොහොමද ඉතින් ඔය ඇඟේ ඔය ලක්ෂණ ටික තියෙනවා. ඉතින් ඕක නැති වෙන්නේ නැහැ. කොහොමද අපි මේ සජීවී කයක් කියන්නේ කොහොමද ඉතින් ඔය වගේ කම්පණය වීම, සැලවීම සහිතයි. කම්පණය නිකන් වෙන ඒ ඒ දැනීමකට හිත දෙන්න. ඒක අපි ඇඳේ ඉන්න ගමන් ඒකත් බලන්න. ඒකට මොකද වෙන්නේ කියලාත් බලන්න. කිසි වරදක් නැහැ. ඒක ඒක අපිට අරමුණක් වෙනවා විපස්සනාවට. අරමුණක් හැටියට. ඔව්. ඔව්. ඒක ඇති යනවා. අන්න හරි. අන්න හරි. ඔව්. ඒක අරිටත් වඩා හොඳයි. මොකද ඒක හොඳට හොඳට තේරෙනවත් එක්කනේ ඒක ස්වාභාවිකව සිද්ධ වෙනවා. හොඳට ඒක තේරෙනවා. ඒකත් බලන්න. තේරෙන්නේ නැහැ. යන හැටි. අන්න හරි. ඔව්. එතන වඩා හොඳයි. ඒක එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් මම සක්මන අර විදිහටම හිතෙන් විතරක් ඒ විදිහට කරන්න ස්වාමීන් වහන්සේ. හොඳයි. හොඳයි. හොඳයි. පෙරවන් සන්නයි ස්වාමීන් වහන්සේ. හොඳයි. පෙරවන් සන්නයි. ඔසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව කල්යාණී රාජශේඛර මහත්මයාට යොමු කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මාව ඇහෙනවද? ඇහෙනවා. ඔව්. අද දේශනාවේ මෙතන මම කතා කරන්නේ සම්පස්ස වේදනා වාරයට. දැන් අපිට කාය මේ සක්මනේදී නම් කාය ස්පර්ශය දැනෙනවනේ හොඳට. ස්වාමීන් වහන්සේ කිව්වනේ ඒක ඕලාරිකයි කියලා. ඉතින් ඒ ස්පර්ශය නිසා අපිට එක්ක තද ගතියක් එහෙම නැත්නම් වේදනාවක් වගේ දැනෙනවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් දැන් මෙතන සිතක් පහළ වුණා සිතත් එක්ක වේදනාව දැනෙන්නේ පස්සේ නිසා කියලා. එහෙම හිතක් හිතක් නන් නෙමෙයි අපි මේ නිසා අපි හිතක් ගැන නෙමෙයි කිව්වේ ස්පර්ශයක් ගැන. ඔව් ස්පර්ශය නිසා වේදනාව දැනෙනවා. හ්ම් එහෙම හිතන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඔව් ඒක එතකොට අතරම හිතනව නෙමෙයි අතරම. අතන හිතනව නෙමෙයි ඒක දැනගන්නවා. ඔව්. ඒක දැනගන්නවා. ඔව්. ස්පර්ශ වෙනවා වෙනවත් එක්ක දැනීමක් පහළ වෙනවා. ඒක පේනවා දැනෙනවා. ඒ ඒ දැනීම දැනගන්නවා අපි. අන්න හරි. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ අපි ඇහත් එක්ක ඕක සම්බන්ධ කරනකොට දැන් අපිට ඇහැට රූපයක් සම්පාත වුණාම එතනත් පස්සයක් නේ නේද? ඒකනේ ওই පටික සම්පස්සේ කියන්නේ නේ ස්වාමීනි. නෑ නෑ එතන එන්නේ චක්කු සම්පස්සේ. ඒක චක්කු සම්පස්සේ. ඒක අපිට තේරෙන්නේ නෑ නේ ස්වාමීනි නේද? ඒක සියුම්. ඒක සියුම්. ඔව් ඒක දැනෙන්නේ නෑනේ. එතකොට අපිට ඒක දැනගන්න අවස්ථාව වෙනකොට අපි ඒ රූපේ දැක්කා වගේ දැකීමනේ අපිට දැනෙන්නේ නේද ස්වාමීන් වහන්සේ. ඒක තමයි. ඔතන අර එකපාරට එතන අල්ලන්න බෑ. ඒක පහසු නෑ. ඔව්. එතකොට ඔය අදී වචන සම්පස්සේද ඒව ඒක කියන්නේ ඒක දැනුම් දැනුණාට පස්සේද ස්වාමීන් වහන්සේ එතන සම්පස්සේදී නෑ මේ අදි වචන සම්පස්ස, පටික සම්පස්ස හැම ආයතනෙටම අදාළයි. නැතුව ඇහැට විතරක් නෙමෙයි. ඒ කියන්නේ අපිට රූපේ රූප ලෝකයේ වාකරි ගැටීමක් සිද්ධ වුණා. ඉතින් භෞතික වශයෙන් යම් ගැටීමක් සිද්ධ වුණා. එතකොට ඒක දැන් අපි මනසින් තේරුම් ගන්න යනවා. එතනට අපි මේ අදිවචන සම්පස්සයක් දාන්න යන්නේ. එතකොට බුදුහාඳුර කියන මේ ඒ සඳහා නාම ධර්ම අත්‍යවශ්‍යයි. නාම ධර්ම අනුසාරයෙන් තමයි අපි ඒක කරන්නේ. හ්ම් හ්ම්. හිතන්න අපිට අපි භාවනාවට ඔබ යොදවන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? දැන් භාවනා කරගෙන යනකොට ඔන්න අදිවචන සම්පස්සය නිකන් ක්‍රියාවිරහිත වෙනව ගත්තයක් තමයි ගැඹුරට යනකොට වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් ස්පර්ශය ක්‍රියාත්මක වෙන්නේ නැති තරම්. සද්ද ඇහුණ හැබැයි වෙන්ව ගිහිල්ලා ඒක අඳුර ගන්න තරම් වුමනාවක් නැහැ. රූප පෙනුණා හැබැයි ඒක වෙන් වෙන් කළා ආ මෙන්න මේක මෙන්න මේකයි එයාගේ නම මෙන්න මේකයි කියලා අර ඒ ඔස්සේ විස්තර හොයන්න නිමිති ගන්න දැන් යන්නේ නැහැ. අදිවචන සම්පස්සේ නිකන් දියාරු වෙන්න ගන්නවා. ඒ කියන්නේ අපි සංඥා ගන්නෙ නැහැ කියන එක. අන්න හරි. නිමිති ගන්න නැහැ. නිමිති ගන්න නැහැ. නිමිති ගන්න නැහැ. ඒ ඒ ඒ අවස්ථාව වෙනකොට ඒ කියන්නේ අදී අදී වචන සම්පස්සේ තුනී වීමක් තමයි දැනෙන්නේ. එහෙම එහෙම කියන්න පුළුවන්. ඔව්. අර හිත හිත ඒකට ලොකු ඉන්ට්‍රස්ට් එකක් ඇති කරගෙන ලොකු උමනාවක් ඇති කරගෙන ඒක ඒකත් එක්ක වචන කතා කරගෙන හිතුවිලි හිතාගෙන ඒ යන ගතිය නැවතිලා. නැවතිලා. හරි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි පැහැදිලි හොඳයි හොඳයි තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව ලසිනෙන්දු මාතාට යොමු කරනවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔව් කියන්න මගේ භාවනා අත්දැකීමක් විස්තර කරන්නයි කතා කරේ මේ දැන් අවුරුදු කීපයක් තිස්සේ භාවනා කරනවා දැනට අත්දැකීම තමයි සක්මනයි පරයන්කයයි බොහෝ දුරට සමානයි. පරයන්කය විස්තර කරොත් එහෙම ශරීරයේ දැනීමක් ආරම්භ කරගෙන පටන් ගන්නවා ක්‍රමයෙන් මේ දැනීම නැති වෙගෙන යනවා නිකන් මධ්‍ය ලක්ෂයකට වගේ පැමිණෙනවා ඊටසේ හිස් අවකාශයකට නිකන් ඒක නිින්දකටමත් නෙමෙයි සතියත් එතන තියෙනවා ඒක සුළු මොහොතකින් ශබ්දයකින් හෝ වෙනත් දැනීමකින් බාධා පැමිණෙනවා ආපහු දැනීමක් අරමුණු වෙලා ඒකත් ක්‍රමයෙන් නැති වෙලා යනවා. මේ හිස් අවකාශයේ හරිය සුළු මොහොතයි ස්වාමීන් වහන්සේ පවතින්නේ. මේ විදියට මුළු සක්මන පුරාම චක්‍රයක් විදියට මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ සමහරක් වෙලාවට සිතින් සම්යෝජනා එනවා සතියෙන් පිටගෙනෙක් විදියට බලාගෙන ඉන්නත් පුළුවන්. ඒ වගේම අර ඒ නැතිවීම අර දැනීමක් ඇති වෙලා ඒක නැති වීගෙන යන එක හරීම ප්‍රමුඛයි. ඇතිවීමට වඩා මේක තමා දැන් තියෙන අත්දැකීම ඔබ වහන්සේගෙන් ඉදිරියට කරගෙන යන්නට උපදෙස් පාර්ථ. හොඳයි. යන විදිය හොඳයි මෑණියෝ. ටිකට එහෙම කරන්න ඔය නැති නැතිවීම පැත්තට හොඳට අවධානය යොමු වෙලා ඒක හොඳට ප්‍රබලව ප්‍රධානව දැනෙනවා නම් ඒක එහෙම බලන්න. ඒතර අපි නිරෝධානුපස්සනා පැත්තට තමයි යන්නේ. මේ පැත්ත වැඩියෙන් වඩන්න. කිසි ගැටලුවක් නැහැ. යන විදිය හොඳයි. කොහොම දිගට කරන්න. අර හිස්තන දැන් ඉස්සර නම් හිස්තර ටික වෙලාවක් තිබ්බා. දැන් හරීම සුළු මොහොතයි සිද්ධ වෙන්නේ. මේ අර චක්‍රය වේගයෙන් මුළු පැයක් ගත්තොත් එහේ මේ පැය පුරා වේගෙන් ඒ චක්‍රාකාරවර සිද්ධ වෙලිය කීප වරක් සිද්ධ වෙනවා. මේ භාවනා ඒ භාවනා පුරාම හරි සක්‍රියයි. කමක් නැහැ. ඒ කියන්නේ දැන් මෑනියෝ මුලින් අත්දකපු හිස්තන ඒ තරම් නිවැරදි එකක් නෙමෙයි. නමුත් දැන් ඔය හොඳට නැතිවීම දැකලා, නිරුද්ධ වී යාම දැකලා ඒ හරහා තව ඉස්සරහට යනකොට බලන්නකො මොකද වෙන්නේ කියලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම ඉදිරියට කරගෙන යනවා. හොඳයි. හොඳයි. සරසම් අවසර සම්මාන ඊළඟ ගැටලුව විශාක මාත්මයට යොමු කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. අවසරයි. ඔව් අර දැන් අද දෙන්නේ ශ්‍රාවක ස්වාමීන් වහන්සේ ඒ කියපු කරුණ අපේ අර සමාධිය ඒක විදියට ලබා ගන්න ඒ කියන්නේ ඒ ඒක ගැන කීපයක් කිව්වනේ සම්නත් සමුදයයි නිරෝධයයි ඒ අතර මොකක්ද දැන් ඔය නෑ නෑ මුලින්ම වශයෙන් අපිට ස්පර්ශය හරි දැන් ස්පර්ශ හිතන්නකෝ ස්පර්ශයයි වේදනාවයි ගත්තා කියලා. ඒතර වේදනාව කියන්නේ මොකක්ද කියලා මුලින් දැනගන්න. ඒතර වේදනාව ප්‍රායෝගිකව අපිට දැනගන්න පුළුවන් වෙනවා. ඒ වේදනාවට හේතුව. ඒ හේතුව නැතිවීම නිරුද්ධ වීම. නිරුද්ධ වීම. ඒතර ඒක නිරුද්ධ කරන මාර්ගය තමයි අරෂ්ඨාංග මාර්ගය. ඒ නිරෝධ කරන මාර්ගය. ආ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒ කියන්නේ දැන් අපි හිතමු ස්පර්ශය හරියි වේදනාව හරි මොකක් හරි එකක් ගත්තාම හේතුව දැනගන්න ඕන හේතුව ඒකම තමයි නිරුද්ධ වීම. ඒක නිරුද්ධ වෙන්නේ. ඒ හේතු නිරෝධයෙන් තමයි ඒක නිරුද්ධ කරන්නේ. ඒක තීච්ච කොටස් හතර තමයි සාහනස මම මේ දැනගන්න ඕකද මට මේක ගැන නෑ ඒ චතුරාර්ය සත්‍යම තමයි. චතුරාර්ය සත්‍යම තමයි. චතුරාර්ය සත්‍යම තමයි. හේතුවයි ඒක සමුදයයි සමුදයයි නිරෝධයයි නිරෝධයනේ සමදේ එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර කල්ලාරි මහත්මිය කියපු එකයි ඔබ වහන්සේ අර දේශනා මාත්‍රයේදී කිව්වනේ සක්මන් කරනකොට ටයිල් පොලවක යනකොටයි බොට්ලු පොලවක යනකොටයි තව කට අපිට තවත් සර්විස් එකේ යනවා කියලා එතකොට අපිට දැනෙන හැටි වෙනස් ස්පර්ශය දහන වශයෙන් ස්පර්ශය හරි වේදනාවේ දෙකෙන් එකක් ගත්තොත් වේදනාව හතර ටිකක් ලේසියි එතකොට ඒ හේතු වෙනස්නේ ඒ හේතු වෙනස් වෙනකොට අපිට දැනෙන ස්පර්ශ ස්පර්ශ වෙනස් ඒක තමයි නෑ නෑ නෑ ඒක තමයි අපි අපි ස්පර්ශ කරන්නේ ඒක තමයි අපි ස්පර්ශ අපි අපි ස්පර්ශ කරන දේට අනුරූපව තමයි වේදනාව ලැබෙන්නේ ඇහෙන්නේ නැහැ. ඒක තමයි. දැන් අර එතකොට හරි. ඇහෙනද? ආ දැන් ඇහෙනවා. දැන් ඇහෙනවද? ඇහෙනවා. ඔව්. එතකොට ස්වාමිනාංශ දැන් ඔතන Nirodhe එතන ඔක්කොටම මෙතන සීක්‍රට් එක තියෙන්නේ Nirodhe දකින්න එකනේ. දැන් ස්පර්ශයට ස්පර්ශයට හරි වේදනාවට හරි හේතු දකින්න පුළුවන් මෙන්න මේ මේ හේතු නිසා දැන් මේ පටික සද්දෙන් තමන්ගේ කාය කාය කාය කාය ආයතනයයි එළියේ තියෙන මේ පටිකක පටික ඒ කියන්නේ පොටබ්බේ ඒ අර එළියේ තියෙන කාය ආයතනයට අදාළ මේ මේ එක ස්පර්ශ වුණාම එතන වේදනාව හරි මේ ස්පර්ශය හරි ඇති වෙන්නේ ඒ ටික හේතු ඒ ඒ සර්ෆස් එක අනුවයි ඒ ටික එහෙමයිනේ එතකොට ඒක වෙනස් වුණොත් එතන වෙනස්නේ එතකොට ඒ ටික ස්පර්ශ වේදකට තියෙනවා ස්පර්ශ නැති වෙනකොට නැති වෙනවා. එතකොට අපිට ඒකට හිත ඒකට හිත ඒ විදිහට දකින්න පුළුවන් නම් දැන් මේ අර වහන්ස කිව්වා වගේ අර කල්යාණි මහත්මියට අපි දැනන දෙයකින් හරි පේන දෙයකින් හරි ඒ ආයතනෙට වැදිලා ඒකේ වරුණාම අර මනසින් අරගෙනනේ දැන් මේක මේ මම හදන්නේ දික්ටි දෘෂ්ටිය හැදෙන්නේ. ඔව්. දික්ටේ දික්ටමත්තන් කියලා ඉන්නකොට ඔව් එතකොට එතනින් ඉවර ඇත්තටම ඒකනේ වෙන්නේ. ඒ ඒ අර අභ්‍යන්තර ආයතනය බාහිර ආයතනය වැදලා එසෙන දෙයක් දැනෙලා හරි වේදනාවක් දැනෙලා හරි ඇති නැති වෙනවා. එතකොට උපාදානය වෙන්නේ උතන අපි අර මනෝ අර මනසෙන් සංඥා දාලා කියන එක නේද? එතකොට එන්නේ ඒක ඒ බව දැනගෙන ඒක නොකර ඒක වෙන ඒකට වෙනකොට නේද උපාදානය වෙන්නේ කියලා යම අවබෝධයක් ආවොත් එතන Nirodha ගැන පොඩ්ඩක් තේරුමක් යනවා නේද ස්වාමීන් වහන්සේ? ඔව් හරි හරි. ඒක තමයි අපි දැන් අපිට ඔය සිද්ධ වෙන භෞතික සිද්ධිය ඒ මට්ටමින් අත්හැරලා දාන්න පුළුවන් නම් එච්චරයි. අපි ඒක මත ගොඩනගන එකෙන් තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඔව් ඒක තමයි ස්වාමීන් වහන්සේ එතන ඒ එතන කුච්චලෙක් හදාගෙන ඒක දෙයක් කරගෙන අපි ඒවා ඒවා හේතු නිසා ඇති වෙලා හේතු නිසා හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා දකින්න තමයි අපි භාවනාවෙන් කරන්න ඕනේ. එතකොට ඒක තව තවත් වැඩි දියුණු කරන එකනේ කරන්න ඕන නේද? හරි. ඔව් ඔව්. ඒක හරි. ඒතර අන්තිමට සත්‍යයේ පුජ්‍යලයක් පලව ගන්න විදිහක් නැහැ. ඒක නිරෝධ වෙනකොට අන්න එතකොට අල්ලන්න දෙයක් නැතිව එතනකට කලකිරීම කියන්නේ මේ මොකක් හරි උදාසීනකමක් නෙමෙයි. දැන් මෙතන මේ දෙයක් අල්ලන්න මම කියලා කියන එක හරියි ආස කරන දේවල් හරින්නේ නැහැ බව තේරෙන එක නේ ස්වාමීන් වහන්සේ. හරි හරි. ඔව්. හොඳයි බයි ස්වාමීන් වහන්සේ. ඔව්. හොඳයි බයි තේරුවසනයි වාසිර ගොඩක් වෙයි. හොඳයි. සිතනාවේ නිවාන හොදින් ඉන්නේ හේතු වෙනවා. ස්වාමීන් අවසරයි අවසාන ගැටලුව ධම්මිකා ජයකොටි මහත්මියට යොමු කරනවා. තේරුවසනයි ස්වාමීන් වහන්සේ එනවද? ඔව් ඇහෙනවා. සමිනුස්වට පුංචි දෙයක් ගහන්න ඕනවනේ. සමිනුස් මම දැන් මේ රිටයර් වෙලා ඉන්න ඉස්සෙල් හොඳ තාතුරතන රිටයර් වෙලා ඉන්න කෙනෙක්. ඉතින් එහෙම ඉන්නෝ මම දැන් කොහොම සාමාන්‍ය කෙනෙක්. ඉතින් එහෙම ඉන්නකොට දැන් මම මේ වගේ අම්මස්සනීට වෙලා එයත් එක්කව බලාගෙන ඉන්න අතරේදී නිකන් ඉන්නකොට මේ මට පොඩ කවියක් ලියන්න පුළුවන්. ඉතින් ඒ කවිය මගේ යාළුවෝ බලපුවාම ඒගොල්ලෝ කවිය බොහොම අගය කරා. ඉතින් එහෙම ඉන්නකොට ඉතින් එතකොට දැන් මම එතන මට ආශාවක් ඇති වෙන අතර මට කවියෙක් වෙන්න පුළුවන් කියලා. ඉතින් එතකොට බෞද්ධ කරනවා නේද? මම කවියෙක් බවට හරියට තියෙන ආශාවක් නේද? ඔව් ඔව් අනිවාර්යයෙන්ම. එතකොට ඒක වෙන අපි ලෞකිකව ඉන්නකොට මොනවද අපිට අපි විශ්යන් වැඩ කරගෙන බෑ නේද? ඒක තමයි බලන්න ඕනේ. දැන් අපිට වගකීමක් වශයෙන් ලැබිලා අපි ඒක ඉෂ්ට කරනවා කියන හැඟීමෙන් ඔක වැඩේ සාර්ථක කරලා එතනින් ඉවත් කරලා දාන්නයි තියෙන්නේ. ඒ කියන්නේ ආයි හිත හිතා කල්පනා කර කර මම තමයි කවිය ලිව්වේ. මට තමයි හොඳටම ලියන්න පුළුවන්. මම දැන් කිවිඳියක් කියලා ලියන්න ගත්තොත් ඔන්න ඉතින් අපි ඒකෙන් ඇඳගත්ත වෙනවා. ඒකෙන් අපි මේ සම්පූර්ණයෙන් උපාදාන කරගත්ත වෙනවා. ඒක මෙන්න මම ස්වාමීන් වහන්සේ ඉතින් ඇත්තටම ඒකට කියනවනම් ඒක කරන්න එපා. වැඩි වැඩ දාගන්න එපා කියලා තදින්ම කිව්වොත් අපි ඒක නොකරගන්න. එතනදී ඉතින් සම්පූර්ණ අක්‍රිය වීමක්ම නෙමෙයි මෙතනදී කතා කරන්නේ. අපිට පුළුවන් ද වැඩක් කරලත් වැඩෙන් කෙනෙක් නොහදා ඉන්න. ඒ කාලයක් යනකොට ඉතින් ඔක පුළුවන් වෙයි. එකපාරටම ඉතින් ඔය අමාරුයි. ඉතින් අපි ඉතින් කරන්නෙම ඉතින් ඕකනේ. අපි මොනවා හරි දෙයක් කළා ඒකේ නම ගහගෙන මම තමයි මේක කරේ කියාගෙන පත්තරේ දාගෙන ඇඩ්වර්ටයිස්මන්ට් දාගෙන ඉතින් අපි කෙනෙක් හදාගන්නමනේ දඟලලා තියෙන්නේ. නෙමෙයි සාරා. එතකොට දැන් බලන්න ඕනේ මේ කරපු මෝඩ වැඩේ නොකර ඉන්න පුළුවන්ද දැන්? වැඩක් කරන පැවරීම. හිතන්න වැඩේ වුණත් Tamanට පැමිණි වැඩක් නම් කරන්න. ඒ කියන්නේ දැන් ඔන්න හිතන්න වගකීමක් ආවා. Tamanට වැඩ වගකීමක් පැවරුවත් ඒක කරන්න වෙන කෙනෙක් ඇත්ත නෑ. Tamanටමයි කරන්න. මේ වැඩේ මුළු හදින් කරන්න. සාර්ථක කරන්න. හැබැයි මේ වැඩේ මත කෙනෙක් නොතනා ඉන්න. අනුන්ගේ වැඩ කරන්න යන්නත් එපා හැබැයි. හරි සෝයි හස් කියන ෆීලිං නම් මේ ලෞකික වැරදිමයි ලෝකෝත්තර කියලා දෙක එකට නම් යන්නෙම නැහැ බෑ ඒක ඒක තමයි ඒතර කලාවක් තමයි තියෙන්නේ අපිට පුළුවන් අපේ දක්ෂතා වලින් කෙනෙක් නොහදා ඉන්න. අපේ කාර්යයන් වලින් කෙනෙක් නොහදා ඉන්න. හැබැයි කාර්යනොත් කරලා නේද? නැත්නම් ඉතින් ඔක්කොම ෆුල් ඉනැක්ටිව් වෙනවනේ. ඒක තමයි සර්. ඔව් ඔව්. දැන් ඕවා ඕවා පොඩක් වරද්ද ගන්නත් ඕනේ. කියන්නේ වැඩක් කරන්නත් ඕනේ. ඒකෙන් ඒකෙන් මමත්වය ඇති වෙන හැටි අපි දකින්නත් ඕනේ. එතකොට තමයි තේරෙන්නේ අයියෝ ආයෙත් මේ මෝඩ වැඩේ මං කරානේ. ආයෙත් නම් මං කරන්නේ මේ මෝඩ වැඩේ කියලා. ඊට පස්සේ වැඩේත් කරන හැබැයි මෝඩ වැඩේ නොකර ඉන්නවා. හොඳයි හොඳයි. ලැක්සරවන් සන්නයි. ඔබසරේ ස්වාමීන් වහන්සේ තව දෙනෙක් ඉන්නවා ගැටලුවක් කරන්න. බලමු අපි විනාඩිය විනාඩිය දෙමු. දීලා ඔබ ඔබතුමියට පුළුවන් කණියම් කරා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හ්ම් මට දැනගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ දැන් ධාතු මනසිකාරයේ වඩනට වෙනම ක්‍රමවේදයක් වෙනවද? එහෙම නැත්නම් ඔකි මේ භාවනාව තුළින්ම අපිට දැනෙන ධාතු ගුණ වලින් අපි ඒක විගත කරගෙන යන එකද කියන එකයි මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ. ඔව් අපි තුලින්ම තමයි ධාතු ටික මතු කරගන්න තියෙන්නේ. ඒකයි අපි ටිකක් සතිමත් භාවයේ සතිමත් භාවයේ දියුණු කළා සමාධිමත් භාවයේ දියුණු වෙනකොට මේ කය හැදිලා තියෙන තින් මේ සතර මහා ධාතු වෙන්නේ. එතකොට මේ ධාතු වල ක්‍රියාකාරීත්වය Tamanට දැනෙන්න පටන් ගනීවි. දැනේවි. එතකොට තමා තුලින්ම තමයි අඳුන ගන්න තියෙන්නේ. පටන් ගන්නේ අජ්ජත් වශයෙන් තමයි අජ්ජන්ත අජ්ජත් වශයෙන් ඇතුළත වශයෙන් තමයි පටන් ගන්නේ. එහෙමයි. එතකොට දැන් ස්වාමීන් වහන්සේ දැන් අපිට ඔය සක්මනේදී එතකොට පරියන්කේදී දෙකේම අපිට අර ධාතු ගුණ කියලා අපි දැන් ඔය පුපුරු ගහන තැන් එහෙම මතු වෙනවනේ ස්වාමීන් වහන්සේ එතකොට ඒක ස්වාමීන් වහන්සේ දේශනා කරේ ඒක වේදනානුපස්සනාවක් හැටියට මෙනෙහි කරන්න කියලානේ දැන් අර ගින්දර වගේ දැනෙනකොට ඒක රූපයක් විදියට දැන් තේජෝ ධාතු එහෙම දැනගන්න එහෙම හිතන එක වැරදිද ඒ කියන්නේ දැන් ඒක තේජෝ ධාතුව නිසා ඇති වෙන එකක් කියලා දැනෙනවනේ ස්වාමීන් වහන්සේ එතකොට ඒක රූප විදියටද වේදනා විදියටද මම අපි මෙනෙහි කරන්නේ ඒකේ නම එච්චර වැදගත් නැහැ මෑනියෝ. ඒ කියන්නේ ඔතෙන්දී මේක රූපය වේදනාය ඉතින් අපි අපිනේ අපි පොඩ වර්ගීකරණයක් නේ කරලා තියෙන්නේ. ඒ කොයි කොයිකේ වුණත් ඇත්ත ස්වභාවය නම් ඕකේ ඇතිවීම වෙනස් වීම අවසන් වීම ඒවනේ වෙන්නේ. ඉතින් ඒ නිසා යනවනේ. ඉතින් ඒ නිසා මෑනියෝ මේකට මේක රූපයක් මේක මේ පටවි ධාතුයේ මේක මේ තේජෝ ධාතුයේ නැත්තම් මේක මේ දුක් වේදනාවය කියලා ඉතින් අර නම නම දීමම නෙමෙයි ඉතින් වැදගත් වෙන්නේ. ඒක ගැන එච්චර හිතන්න යන්න එපා. මේකට මොකද වෙන්නේ කියලා බලන්න. මෙයාගේ හැසිරීම හොඳට සංසුම් මනසකින් නිරීක්ෂණය කරන්න. ඒ කියන්නේ දෙන්නට අවධානය යොමු කරගෙන ඉන්න එක විතරමයි කරන්නේ. වැදගත්ම දෙකක් තියෙනවා. අන්න හරි. එතෙන්දී අපි මැප් කරන්න අවශ්‍ය නැහැ මේක අර ධාතුය, මේ ධාතුය, මේක වේදනාවය. ඒ ඒ ඒ නම් ගම් මතක් කරගන්න අපිට වැදගත් නැහැ. අවශ්‍ය නැහැ. එහෙමයි. දැන් ඒක ඒ කියන්නේ කොයි වෙලාවෙ මතුණත් ඒක නිකන් එතෙන්ට අවධානය යොමු කරලා ඒක දිගට පවත්වාගෙන යන එක විතරයි කරන්නේ නේද? ඒක අපි පවත්වනවා නෙමෙයි. ඒක ඒක යාට කමිටි පරිදි හැසිරෙනවා. මම මේක දිහා හොඳට මධ්‍යස්තව නුවණින් බලාගෙන ඉන්නවා. එහෙමයි ඒ ඒ විදිහටම තමයි ධාතු මනසිකාරයේ දිගටම යන්නේ. අපි පරියන්කේදීත් මේ හුස්මෙන් කරන්නේත් ඒ වගේම නේද ස්වාමීන් වහන්සේ? ඒක එකකින් පැති කීපයක් තියෙනවා දැන් ආනාපාන සතිය වඩද්දි පැති විවිධ පැති වලින් යන්න පුළුවන් දැන් ආනාපාන සතියෙන්නුත් ධාතු මනසිකාරයට යන්න පුළුවන් එහෙමයි ස්වාමීන් වහන්සේ තේරුණා හොඳයි හොඳයි තේරුවන් සරණයි හොඳයි අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව දිනුෂා මාත්මියන උත්තර පුළුවන් අවසරයි ස්වාමීන් වහන්සේ ඔව් මම ප්‍රශ්නයක් නේ මේ සමිනවස මට අර කවි ලියන කතාව යවුවම මට කියන්න හිතුනේ මේ මට කවි ලියන්න ආසාවක් තිබුණා ඊට පස්සේ චිත්‍ර අඳින්න ආසාවක් තිබුණා පස්සේ මට තේරුණා මොනවා හරි නිර්මාණාත්මක දෙයක් කරන්න කියොත් භාවනාවට මේ හරිම මේ එකක් මේ මොකද නිකන් ඉන්නකොට ඒ අරකම ඔළුවට එනවා නිර්මාණයක් අපි කරන්නේ ඒකෙන්ද ඊට පස්සේ මම චිත්‍ර අඳින්න මම බඩුත් අරගෙන ආසාවක් ඊට පස්සේ අත්හැරලම දැම්මා අර අපි එදිනෙදා වැඩ රස්සාවට යනවා උයනවා පියනවා ගෙදරස් කරනවා ඒවා ඇරෙන්න දැන් අපි ආස දේවල් තියෙනවනේ ගිහි ජීවිතේ ඉති එතකොට ස්වාමීන් වහන්සේ මොනවා කරත් භාවනාවට <laughs> බාධාවක් ඉතින් ටික අමාරු ඒ විදිහට ඉන්න මොකොත්ම නැතුව එහෙම ඉන්න ඒනාට ඉතින් කරන්න දෙයක් නැහැ පුළුවන් තරම් ඒව නොකර ඉන්න තමයි බලන්නේ මොනවා කරත් බාධාවක් වෙන්න පුළුවන් ඒක තමයි يعني අපිට අපි අපි පෙළඹිලා තියෙන්නේ අපි පුරුදු වෙලා තියෙන්නේ වැඩවලින් කෙනෙක් හදන්න. මම තමයි දක්ෂ. මම තමයි මේක කරේ කියලා ඉතින් අපි ඒක තුලින් ආත්ම දෘෂ්ටියක් ගොඩනගන්නනේ පුරුදු වෙලා තියෙන්නේ. ඒ නිසා මුලදී කමක් නැහැ වැඩ අඩු කරන්න. පස්සේ පස්සේ අර හිතේ යම්කිසි අවබෝධයක් ගොඩනැගුණාට පස්සේ ඉතින් එච්චරම ඔක කරදරයක් වෙන එකක් නැහැ. එතකොට ඉතින් චිත්‍රයක් අඳිමු. <laughs> හොඳයි, දරුවන් සන්නයි. හොඳයි පින්වත්නි එහෙනම් අදත් අපි පැය දෙකක කාලයක් ධර්ම සාකච්ඡාවේ සහ ධර්ම දේශනාවේ නිරත වෙලා තිනවා. අපි මේ තුලින් රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. අපි ettavata chādi gātā සජ්ජහායනා කළා පින් අනුමෝදන් කරමු.